අභිධර්මයේ අනුකුමක්ද? ධම්ම යනුවෙන් අදහස් කරන්නේ නවලෝකෝත්තර ධර්මයක් ඒ වගේම ත්‍රිපිටක ධර්මයක්. ධම්ම යනු දරානුයි උසුලානුයි දරානුයි උසුලානුයි ධම්මය ධම්ම නම් වේ කාවද දරන්නේ කාවද උසුලන්නේ ඊතානුව පිළිපදින තනස්සා කොහොමද උසුලන්නේ සතර පාහි එළිය නොදී උසුලන නිසා ධම්ම කියලා කියනවා ඊතානුව පිළිපදින තනස්සා සතර අපාහි වැටෙන්නට නොදී දරණ නිසා උසුලන නිසා ධම්ම කියලා කියනවා. ධම්ම යනුවෙන් හරියට අදහස් කරන්නේ එතකොට නව ලෝකෝත්තර ධර්මයයි. මේ නව ලෝකෝත්තර ධර්මය ආબોධ කර ගැනීමට ත්‍රිපිටක ධර්මයේ උපකාර වන නිසා පර්‍යාප්ත ධර්මයක් ඊට තුලස් වෙනවා. අපි කියන්නේ කුමකටද? විශිෂ්ට උතුම් යන තේරුමෙන් අපි කියලා පාවිච්චි කරනවා. නිවනට යාමට උපකාර වන ධර්මයක් නිසා උතුම් යන තේරුමෙන් අභි යන උපසර්ගයේ පාවිච්චි කරනවා. තව තේරුමක් තියෙනවා. විශේෂ. මොකද විශේෂ කියලා කියන්නේ? බෙදලා බෙදලා අරගෙන හැමදේම විස්තර කර තිබෙන නිසා විශේෂ ධර්මයක් කියලා කියනවා. අභිධර්මයේ හැමදේම බෙදලා බෙදලා අරගෙන ඉදේශනා කරන්නේ. ඒ නිසා බුද්ධ ආගමක විභජ්‍ය වාදය කියලා කියනවා. මේ තේරුම් දෙකෙන් අභිධර්ම කියලා කියනවා. විශිෂ්ට ධර්මය විශේෂ ධර්මය. මේ අභිධර්මයේ දක්වන කරුණු කුමක්ද? පරමාර්ථ වශයෙන් අභිධර්මයේ කරුණු හතරක් විස්තර වෙනවා. පරමාර්ථ වශයෙන් පාලියෙන් කියන පරමත්ථ කියලා. සංස්කෘතෙන් පරමාර්ථ. මොකද පරමත්ථ කියලා කියන්නේ? පරම කියන්නේ අන්තිම තනි තනි බෙදලා බෙදලා අරගෙන තනි තනි දේවලට අන්තිම දේවලට පරම කියනවා අත්ත කියන්නේ මෙතන දේවල් කියන තේරුම තේරුමයි කියන තේරුමෙන් නෙවෙයි අත්ත වචනේ පාවිච්චි කරන්නේ දේවල් සිංහලෙන් අපි නොඑක් විට පාවිච්චි කරන වචනයක් දේවල් කියලා කියනවා එතකොට පරමත්ත කියන්නේ කුමක්ද? බෙදලා බෙදලා අරගෙන තවත් නොබිදිය හැකි අනිතනි දේවලට කියනවා පරමත්ත කියලා. පරමාර්ථ වශයෙන් අභිධර්මයේ කරුණු හතරක් විස්තර වෙනවා. මොනවද ඒ හතර? චිත්ත, චේතසික, රූප, නිබ්බාන. පළමුවෙන් දක්වන්නේ චිත්තයයි. දෙවනුව චේතසික තුන්වෙනි රූපය හතරවෙනි නිර්වාණය. කොටින් කියනවනම් අභිධර්මයේ ප්‍රකාශ වන්නේ ඇතුළත දේවල් පිටත දේවල් බලාපොරොත්තු වන දේවල්. ඇතුළත පිටත දේවල් වලට චිත්ත චේතසික රූප ගැනෙනවා. බලාපොරොත්තු වෙන දෙයට නිබ්බාන කියනවා. චිත්ත කියන්නේ කුමක්ද? චිත්ත තෝරන්නේ අරමුණ ඇතුළත ගැනීම දනිනුයි චිත්ත නමි. අරමුණ අරමුණ ආරම්මන පාලියෙන් තවත් කියන වචනයක ආලම්බන කියන. ඇවිත් ඇලෙන තැනට ආරම්භන කියනවා. හෙල්බෙන තැනට ආලම්බන කියනවා. සිංහලට බෙදනවා අරමුණ කියලා. අරමුණ ඇතුළට ගැනීම. ධනේනොයි චිත්ත නමි. අරමුණ ඇඳුන ගැනීම නෙවෙයි. අරමුණ අඳුනගන්නේ සංඥාව. අරමුණ ඇතුළට ගැනීම ධනේනොයි චිත්තනං. හරියට මේ තේරුම් ගන්නට මේ චිත්තය බොහොම බලවත්. හොඳට බලන්න පින්වත්නි නොපේන දේවල් වැඩි බලවත් පේන දේට වඩා දැන් මේ පිටස්තර රූපය අපට පේනවා. නමුත් ඊට වඩා බලවත් ඇසට නොපෙනෙන මේ චිත්තය විදුලි බලය තියෙනවා. විදුලි බලය පේන්නේ නෑ අපිට. ලොකු බලයක් විදුලියේ පවතිනවා. ඒ වගේ ඇසට නොපෙනෙන දේ බොහෝ සෙයින් වැඩි බලය පවතිනවා. චිත්තයත් විසෙනවා. මේ සත්‍යය නාම රූප දෙකින් හැදලා තියෙන්නේ සිතයි රූපය කයයි රූපීට වඩා බලවත්ව පවතින මේ සිතයි මේ සිතේ පින්වත්නි එකාතකින් බැලුවාම එකාතකින් නිරේ පවතින්නේ ස්වර්ගයේ පවතින්නේ මොකද නිරේ කියන්නේ මොකද ස්වර්ගය කියන්නේ සැප දුක් තියෙන තැන නිරයයි සැප නැති තැන නිරයයි සැප තියෙන තැන ස්වර්ගයයි. එක්තරා තරුණෙක් පඬිතෙක් ගාවට આવුත් කියනවා මට මට මගේ හමු වෙයි. ස්වර්ගය කියන්නේ කුමක්ද? නිරේ කියන්නේ කුමක්ද කියලා පෙන්වා දීලා. නැත්නම් මරණයයි කියලා. මේ පඬිතයා බයේ පැනලා දිව්වා. තරුණයා කඩුවත් සුවාගෙන පස්නේ එළවාගෙන ගියා. පඬිතේ නැවතුණා. ඔය තියෙන්නේ නිරේ මේ පඬිතිය දුවන්නේ බය බය තියෙන තැන දුක දුක තියෙන තැන නිරය තරුණයට තේරුණා අඩුව පැත්තක දැම්ම ඔය තියෙන ස්වර්ගයේ දැන් බයක් නැහැ දුකක් නැහැ බය නැති තැන දුක නැති තැන සත්‍ය මොන ස්වර්ගයේ තරුණයට තේරුණා මේන් පේනවා පින්වත්නි එකාතකින් බැලුවාම අපේ නිරය අපේ ස්වර්ගයක් තියෙන අපේ සිත තුළමයි. අපේ සිතින් නිරේ මවා ගන්නට පුළුවන් ස්වර්ගේ මවා ගන්නට පුළුවන්. සිතින් නිරේ ස්වර්ගේ කර ගන්නට පුළුවන් ස්වර්ගේ නිරේ කර ගන්නට පුළුවන්. සිත ප්‍රීතිමත් වූ කල අමන් ප්‍රීතිමත් වෙනවා. Taman ප්‍රීතිමත් නම් පෞල ප්‍රීතිමත්. පෞල ප්‍රීතිමත් නම් නගරයත් ප්‍රීතිමත්. නගරයේ ප්‍රීතිමත් නම් රටත් ප්‍රීතිමත්. රටත් ප්‍රීතිමත් නම් ලෝකයත් ප්‍රීතිමත්. ලෝකේ හැදෙන්නේ පුද්ගලයන්ගෙන්. තමාගේ සිත ප්‍රීතිමත් වෙනකොට ලෝකයත් ප්‍රීතිමත් වෙනවා. සිත ප්‍රීතිමත් නෙවෙයි නම් ලෝකයක් ප්‍රීතිමත් වන්නේ නැහැ. එතකොට ලෝකේ ප්‍රීතිමත් කරන්නට කුමක්ද කළ යුත්තේ? සිත ප්‍රීතිමත් කළ යුතුයි. මේ හොඳ පින්වතුන් දන්නවා. සමහර රටවල් ආර්ථික වශයෙන් බොහොම දියුණුයි. ධනෙ උතුරා යනවා. නමුත් එවැනි රටවල රැසියන්ට ප්‍රීතිය තියනවාද හේම? එක්තරා ධනවත් රටක සීත 10ක් උමතු රෝගයෙන් පෙළෙන්නේ. ධනවත් රටක උමතු රෝගෙන් 10ක් පෙළෙනවා. විවාහ තුනකට එකක් විකසාද. කොප්‍රීතිය පින්වත්. ඒකයි බුද්ධ ආගමේ කියන්නේ සිතේ තමයි එකාතිකෙන් බැලුවාම ප්‍රීතිය කියන්නේ. පරිසරයත් හේතු වෙනවා සමාජයේ වටා පිටාවත් හේතු වෙනවා නමුත් ප්‍රධාන වශයෙන් ප්‍රීතිය පවතින්නේ සමාගයේ සිතෙහි. ඒ සිතේ ලොකු බලයක් තියෙනවා. මා නිදර්ශනයක් තියෙනවා. මේ පින්වතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ එක්තරා පළාතකට වැඩි වෙලාවේදී බොහෝ දෙනෙක් බලන්ට ඔය අතර හිටිය රෝජමල්ලේ කියලා උත්තමී ආනන්ද හඳුරන්ගේ යාළුවෙක් ඕ බොහොම හොඳ රජමල්ල බුදුරජාන් වහන්සේ බලන්න පැමිණේක. නෑ ස්වාමීනි මා ආවේ බුදුරජාන් වහන්සේට ගෞරවයෙන් නෙවෙයි. අපාදර කතාවක් ඇති වුණා. බුදුහාමුදුර බලන්න නොගියොත් 500ක් දඩ ගන්නවයි කියලා. ඒ දඩේට බයයි මා නිසා බුදුහාමුදුර බලන්න නෙවෙයි. ආනන්දහාමුදුර හිත ටිකක් සතුටු වෙලා බුදුහාමුදුර කියලා මේ කර්ම කිව්වා මම ටිකක් කියන්න. උන්වහන්සේ එතන ඉඳගෙන මෛත්‍රී අදහසක් පැතිරෙව රෝජමල්ල කරා. මේ මෛත්‍රී අදහස පැතිරෙව පින්වත් නේ. දැන් මා කරන ශබ්දේ මේ පින්වතුන්ට ඇහෙනවා. උවිතත් වඩා බලවත් සිටි හට ගන්න අදහස්. චිත්ත තරංග පවතිනවා. උන්වහන්සේ මෛත්‍රී අදහස පැතිරෙවුවා මේ රෝජමල්ලට. මෛත්‍රිය අදහස පතුරවල උන්වහන්සේකුත් ඊට ගියා. රෝජ මල්ලගේ ඇඟ මෛත්‍රියෙන් පිරීලා ගියා. හරියට වසුපැතියේ කෙරදෙනගේ පස්ස දුවන්නේ අම්සේද ඒ වගේ කුටියෙන් කුටියට දිගුවයි කියන කොයිද බුදුහාමුදුරු කොයිද බුදුහාමුදුරු දුවන්නේ පා පන්සලේ අර තියෙන බුදුහාමුදුරු කුටියයි දොරට තට්ටු කළොත් උන්වහන්සේ ආරිනවා ඇතියි ගියා දොරට තට්ටු කළා උන්වහන්සේ දොර ඇරිය ඇතුළට ගියා වැන්ද බණ ඇසුවා සෝවාන් ඵලයට පැමිණුණා. උන්වහන්සේ වෙතට ඇදලා ගත්තේ කොහොමද පින්වත්? මෛත්‍රී බලයෙන්, චිත්ත බලයෙන්, සිතේ බලයෙන් පේනවා පින්වත්. නිදර්ශන දෙන්න අපිට වෙලාවක් නැහැ. මේ එක නිදර්ශනයක් දුන්නේ තේරුම් ගැනීමටයි. ඔය සිත් පින්වත් නේ. හොඳ සිත් නරක සිත් කියලා දෙකක් තියෙනවා. කුසල අකුසල කියලා කියනවා. හොඳයි. යමක් හොඳද යමක් නරකද කියලා තේරුම් ගන්නේ කොහොමද? මේක තේරුම් ගත යුතුයි පින්වත්නි. හොඳ සිත් ඇති වුණාම පිස්සු වෙනවා නරක සිත් ඇති වුණාම කිලිටි වෙනවා. කොහොමද මනින්නේ මේක හොඳයි මේක නරකයි කියලා? මේ ක්‍රමයක් බුද්ධ ආගමේ උගන්වනවා. කුසල මුල් තියෙනවා අකුසල මුල් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ කියලා අකුසල මුල් තුනක් තියෙනවා. නරකට හේතු නමුල් තුනක්. කුසල මුල් තුනකුත් තියෙනවා. අලෝභ, අදෝස, මෝහ. ලෝභයට විරුද්ධ වූ අලෝභය. ලෝභ නැතිකම එවත් මෛත්‍රිය. දෝෂය තරහව නැතිකම එවත් ලෝභ නැතිකම සමාධිය භජනය කරන්න අලෝභ ලෝභ නැතික ලෝභ නැතිකම එවත් දානය දෝෂේ තරහව දෝෂයට විරුද්ධ වූ අදෝෂය තරහ නැතිකම එවත් මෛත්‍රිය මෝහය මෝහය මෝහයට විරුද්ධ වූයේ අමෝහය අමෝහය කියන්නේ මෝහය නැතිවීම එහෙම නැත්නම් ප්‍රඥාව එතකොට කුසල් මුල් තුනයි අකුසල් මුල් තුනයි. අකුසල් මුල් තුන තියෙනවනේ යමක ඒකවල නරකක්. කුසල මුල් තියෙනවනේ ඒක හොඳයි. අභිධර්මයේ පෑන කාරණය බොහොම ලේසි තේරුම් ගැනීමට මේක හොඳයි මේක නරකයි කියලා. එතකොට අපිට තියෙනවා කුසල් සිත්. කුසල් සිත් වලට විරුද්ධ වූ අකුසල් සිත් තියෙනවා. ඔය හොඳ නරක දෙකටම විපාක තියෙනවා. ඵලයක් තියෙනවා. විපාක සිත්. තවසිට වර්ගයක් තියෙනවා. ක්‍රියාසිත කියලා. රහතන් වහන්සේ නමක් හොඳක් කළත් හොඳ වශයෙන් නෙවෙයි සැලකන්නේ ක්‍රියාවක් වශයෙන්. ඒකේ කර්ම විපාකය ඇතිවන්නේ නැහැ. ක්‍රියාසිත. සාමාන්‍ය අපිට ක්‍රියාසිත දෙකක් ඇති වෙනවා. පස් දොර අරින්න පංචද්වාරාවර්ජණය පිට දොර අරින්න මනෝද්වාරාවර්ජණය ඔය දෙක සාමාන්‍ය අපට ඇති වෙනවා නමුත් ක්‍රියාසිත ඇතිවන්නේ සාකන් වහන්සලාට බුදුරජාන් වහන්සේට උන්වහන්සේලා කරන ක්‍රියා කුසල නමුත් කුසල වශයෙන් සැලකන්නේ නැහැ කර්ම විපාකයෙන් ලැබෙන්නේ නැති නිසා දැන් එතකොට මේ සිත් හතරකට බෙදෙනවා කුසල සිත් අකුසල සිත් විපාක සිත් ක්‍රියා සිත් කුසල අකුසල සිත් වලට තමයි හරි හැටියට කියන්නේ කර්මය කියලා. අපි හරියටම තේරුම් ගන්න ඕන පින්වත්නි ධර්මය හොඳට තේරුම් ගත්තොත් තමයි ධර්ම රසය අපට ඇතිවන්නේ. කොපමණ උතුම් ධර්මයක්ද කියලා වැටහෙන්නේ කල්පනා කරපු තරමට. කුසල අකුසල ඒ කුසල අකුසල සිත් වල කර්මය කියලා කියනවා. ඒ කුසල අකුසල වලින් ලැබෙන ඵලයට විපාක කියලා කියනවා. එතකොට කර්මය කියලා කියන්නේ හරි හැටියට සිත් වලයි විපාකය කියලා කියන්නේ හරි හැටියට සිත් වලයි. විපාක අනිසංස කියලා එකක් තියෙනවා. දැන් හොඳට අපිට කන්ත බොන්න ලැබෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. ඒ පින්වත්නි විපාක ආනිසංසයි. විපාකේ නෙවෙයි විපාක ආනිසංස කියලා ඒවට කියන්නේ. මේ ඔබුක්ති වෙනකොට අපිට හොඳ සිත් ඇති වෙනවා විපාක සිත්. ඒව තමයි අර කර්මවල විපාක කියලා කියන්නේ. එතකොට කර්මයේ කුසල අකුසල විපාක ක්‍රියා කියලා හතරක් තියෙනවා. මේන් පින්වත්නි 81ක් තියෙනවා ලෝකය කියලා. පංචස්කන්ධ නැමැති ලෝකේට ආйти 81ක්. අටක් තියෙනවා ලෝකුත්තරයි. පංචස්කන්ධේ නැමැති ලෝකයෙන් ඊතර වේනුයි ලෝකුත්තර කියලා කියන මාර්ග සෙත් වලට. පංචස්කන්ධ නැමැති ලෝකයෙන් ඊතර වීනුයි පරසිට්ඨාදට කියනවා ලෝකුත්තර කියලා. මාර්ගවලට කියන්නේ ඊතර වේනුයි. ඵලවලට කියන්නේ ඊතර වීනුයි. නිර්වාණය අරමුණු කොටයි මේ ලෝකෝත්තර සිත් අතහට ගන්න. ඒකයි ලෝකුත්තර කියලා කියන්නේ. එතකොට අපිට ඇති වෙනවා පින්වත්නේ සිත් 89ක් 81ක් පංචස්කන්ධ නැමෙති ලෝකේට ඇති නිසා ලෝකීය අටක් ඇති වෙනවා ලෝකුත්තර කියලා කියන පංච උපාදාන ස්කන්ධේ ඊතර වෙනුයි අන්න ලෝකුත්තර කියලා කියනවා. මේ 89න් පින්වත් මේ දෙක ටිකක් කල්පනාවට ගත යුතුයි. දෙකක් පමණයි දෝමනස්සේ කරේ දෙන්නේ. අසතුට එක්කලා. චිත්ත දෙකයි දෝමනස්ස ඒවත් අසතුට එක්කලා ඒ දෙන්නේ. දුක්ඛ වේදනාවේ ක්ලය දෙන්නේ එකයි. එතකොට දෝමනස්සේ ක්ලය දෙන්නේ දෙකයි දුක්ඛේ ක්ලය දෙන්නේ එකයි. දැන් දුක්ඛ සහගත විපාක සිතක් ඇති වෙන කායික දුක්ඛය තුළ තියෙන්නේ දුක්ඛ විඥානය කායික දුක්ඛ කාය පිළිබඳ දුක තරාවේ ක්ල දෙකක් ඇති වෙනවා දෝමනස්සේ පටිගය කළා ඒ පටිගය තියෙනවා නම් තරහව තියෙනවා නම් පටිගය කියලා කියන්නේ හරි තේරුම් පින්නවත් ඒ විරුද්ධව හැපීමයි ඒ විරුද්ධව හැපෙනකොට ඇතිවන්නේ දෝමනස්සයයි අසතුට ඇති වෙනවා එතකොට අසතුටේ කියලා දෙකයි දුක් වේදනාවේ කියලා එකක් තියෙනවා තුනයි අපි ලෝකුත්තර පැත්තක දාලා 88ක් 81 ගත්තාම ඒ 81 එකෙන්ම පෙන්වත්නේ තුනයි තියෙන්නේ එතකොට දෝමනස්සය එක්කලා දුක් එක්කලා අනිත්‍ය ඔක්කොම සෝමනස්ස සතුට නැතෝ පික්කා මදහත් වේදනාව දැන් පේනවා පින්වතුන් හට බුද්ධාගම අසුභාත්මක ආගමක් කියලා ප්‍රශ්නයක් ඇහුවා බුද්ධාගමේ උගන්වන්නේ අසුභය කියන එක පමණක්ද දුක කියන එක විතරක්ද දුක හිතම ලෝකේ පිහිටා තිබෙන්නේ දුකේ තමයි. නෝ දුක විතරක් නෙවෙයි බුද්ධ ආගමේ දේශනා කරන්නේ. දුකට හේතුව කියනවා. ඒ හේතුව කියන්නේ ඵලෙ කිරීම තමයි. සමහර ආගම්වල හැටියට දුකක් තියෙන්න ඕනයි කියලා පිළිගන්නවා. නෝ දුකට හේතුව මොකක්ද? බුදුරජාන් වහන්සේ දුකක් තියෙනවා කියලා පිළි අරගෙන දුකට හේතුව කුමක්ද කියලා සොයනවා ඵලෙ නැති කිරීමට. ඒ නිසා බුද්ධ ආගමට ਸਰව අසුභාත්මක ආගමක් කියලා කියන්න බෑ. ඒ වගේම ਸਰව සුභාත්මක ආගමක් කියලා කියන්න බෑ. බුද්ධ ආගම සත්‍යාත්මක ආගමක්. ඇත්ත පෙන්වන ආගමක්. ඇති සැටි පෙන්වන ආගමක් මේ බුද්ධ ආගම කියන එක. මේක සැලකිය යුතුයි කියනවත් නේ. එතකොට අපිට වැඩි ඇතිවන්නේ මොනවද? මොන වේදනාවක් එක්කලද? සෝමනස්ස නැතෝ පිට්ඨා එක්කලයි. දෝමනස්සේ කියලා දෙකයි දුක්ඛ සාගතව ඇති වෙන්නේ එකයි. හොඳයි. මේ සිත්වල පළමුවෙනි යම් එක්තරා එක જાතියක පළමුවෙන්ම හටගන්න සිතක් කියනවා. ප්‍රතිසන්ධියේදී පළමුවෙන්ම හටගන්න සිත. ඒකට කියන්නේ පටිසන්ධි චිත්තය කියලා. ගිය જાතිය මේ જાතිය ගලපන නිසා පටිසන්ධි කියලා කියනවා. විද්‍යාවෙන් කියන්නේ පින්වත්නි අලල රූපය හට ගැනීමත මෞපියන්ගෙන් පොඩි රූප ධාතුවක් ලැබෙනවා. සමහරුන්ගේ මතය හැටියට 3 කෝටි අඟලින් 3 කෝටියෙන් පංගුවයි. එපමණයි අවශ්‍ය. විද්‍යාව හැටියට. බුද්ධ ආගමේ හැටියට කියනවා ඒ දෙක වුමනා තමයි. ඒ දෙක ඇතිවීමෙන්ම කලල රූපය හටගන්නේ නැහැ. ඒ කලල රූපය හට ගැනීමත පෙර කර්ම බලයෙන් ඇතිවන පටිසන්ධි චිත්තය ඇතිවෙන්න ඕන. ඒ පළමුවෙනි සිතයි. මේ පටිසන්ධි චිත්තයත් මේ මෞපියන්ගෙන් ලැබෙන රූප ධාතුත් එකතු වුණාම ඒ කලල රූපය හටගන්නේ. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න පින්වත්නි මෞකස උපදින නිබුල් දරුවන් ඉන්නවා රූපයෙන් සමානයි ගුණ ධර්මයෙන් සමාන නැහැ, චරිතයෙන් සමාන නැහැ, ඥාන ශක්තියෙන් සමාන නැහැ. ඊට හේතුව මොකක්ද? විද්‍යාවෙන් තෝරන්න බෑ. බුද්ධ ධර්මයෙන් තෝරනවා. අර්ම ශක්තිය නිසා ඒ ජීවෙන ශක්තිය තිබන්නේ. න පළමුවෙන් ඇතිවන සිතයි කියන්නේ පටිසන්ධි චිත්තය කියලා. එක જાතියක අන්තිමට ඇතිවන සිතක් තියෙනවා. ඒ සිතට කියන චුති චිත්තය කියලා. ස්ථಿತಿ කියලා කියන්නේ ගිලිහි යාමට. ඒ භවෙන් ගිලිහි යන අන්තිම සිත තමයි චුති කියලා කියන්නේ. ඒ සිත නෙවෙයි පින්වත්නි නැවත ප්‍රතිසන්දිය හටගන්නේ. ඒ සිතට පෙර ඇති වෙනවා ජවන් චිත්ත වීතිය. ප්‍රතිසන්දි ජනක ජවන් චිත්ත වීතිය. ඒ ප්‍රතිසන්දියේ උපදවන ජවන් චිත්ත වීතිය හැටියටයි දෙවන භවයේ ප්‍රතිසන්දිය හටගන්නේ. මම මේක කියන්නේ සමහර වර්ධවලා සිතට ගන්නවා සුති කියලා සුතියෙන් තමයි සුතිචිතයෙන් තමයි ප්‍රතිසංගය හදගන්නේ කියලා එහෙම නෙවෙයි පින්වත් නේ සුති කියන්නේ ගිලී යාමයි හිම භාවයේ අන්තිමට ඇතිවන සිතටයි කියන්නේ සුති චිත්තය කියලා මේ සුතියට පෙර ඇති වෙනවා ජවන චිත්ත වීතිය ප්‍රතිසංගය උපදවන ජවන චිත්ත වීතිය ඒ ජවන චිත්ත වීතිය හැටියට තමයි ප්‍රතිසංගය හටගන්නේ ඒතර පරිසන්දි ස්තුති මුල අග මේ අතර ඇති වෙන අපිට භවාංග කියලා සිත් වර්ගයක් භවයක් කියනවනම් මේ සිත් තියෙන්න ඕන නිසා භවාංග කියලා කියනවා තදනින්දති සීන නොපෙන තදනින්දති අපිට භවාංග සිත් ඇති වෙනවා චිත්ත විචයකට පසු අයත් භවාංග සිත් ඇති වෙනවා වැඩිපුර අපිට ඇතිවන්නේ භවාංග සිත් ගණන් කරන්න බැරි තරමයි මේ තවත් එකක් තේරුම් ගන්න ඕන ජවන කියන්නේ මොනවද කියලා. ජවන කියන්නේ දුවන කියන තේරුමයි. මේක අභිධර්මයේ ප්‍රකාශ වෙන එකක්. ඒ ජවන චිත්ත වීතියේදී තමයි කුසලයක් කුසලෝ අකුසල අපි කරන්නේ. පිළිස් අප තුල තියෙනවා පින්වත්. මේ බණහන් පින්වතුන් අතර මේ බණ කියන අපාස අප තුලක් තියෙනවා. මේ කෙලෙස් පාපයක් වන්නේ ජවන චිත්ත වීතියේදී. සතෙක් මරණ අදහස තියෙනවා. සතා මරනවා. ඒ සතා මරනකොට අපිට ජවන චිත්ත වීතියක් ඇති වෙනවා. ඒකේ මරණ වෙලාවේ ජවන චිත්ත වීතිය තමයි පාපය වන්නේ. පෙර එලෙසේ වෙනවා ජවන චිත්ත ජවන චිත්ත වීතිය තමයි මේ පාපය වන්නේ. පිනවන්නේ ඒ අවස්ථාවේදී. පින් පෞදිකම මේ කල්පනාවට ගන්න. එතකොට පාපය වන්නේ පින්වත්නි ජවන අවස්ථාවේදී ඊට ඉස්සෙල්ලා නෙමෙයි. ඊට ඉස්සෙල්ලා අපිට ඇති වෙනවා කිලේශය. රහත් වන්නේ පින්වත්නි ඒ පවුනසල නෙමෙයි. බොහෝසෙන් අපි කියන පවුනසල රහත් උනායි කියලා. පවුනසල නෙවෙයි පින්වත්නි. පාපේ වුණා ජවන චිත්ත වේදී ඒක විපාකේ ලැබෙනවා. පවුනසල නෙවෙයි කෙලෙස් නසල. අතීත කෙලෙසුත් නෙමෙයි. අතීත නම් ඉවරයි. අනාගත කෙලෙසුත් නෙමෙයි ආවෙත් නැහැ. වර්තමානයේ අතීතයේ තියනවා. එතකොට මොන කෙලෙස් නැතිවසන්නේ? කෙලෙස් උපදින ශක්තිය නැති කරන්නේ. සාතන් වහන්සේ නමක් වුණාම කෙලෙස් උපදින ශක්තිය නැති කළා. කෙලෙස් හටගන්නේ නැහැ. පාපය පිනවන්නේ ජවන අවස්ථාවේදී කියලා තේරුම් ගන්නට. දැන් සිත් වේගෙන අපි ටිකක් කියමු. ඒ චිත්තයේ පින්වත්නි අපි දියුණු කළොත් අපිට මේ උසස් ඥාන ඇති කරගන්න පුළුවන් අභිඥා කියන දේවල්. පිටින් පුළුවන් පින්වත්නි. නොඑක් ක්‍රියාව ඇති කරගන්න පුළුවන්. අහසින් යාම, වතුරේ ගමන් කිරීම නොඑක් ක්‍රියාව බල ඇති කරගන්න පුළුවන්. දිවස් ඇති වෙනවා අපිට. දුර දේවල් තියෙන දුර තියෙන දේවල් දකින්න පුළුවන්. දුර තියෙන දේවල් අහන්න සුළු වෙන දිබ්බ චක්කු විවසන අනුගේ සිත් දැනගන්න සුළු වෙන පෙරවිසු කණ පිළිවෙල දැනගන්න සුළු වෙන මේ පාට කියන්නේ පංච අභිඥා උසස් ඥාන ඒ සිත් නැතිවන්න කිව්වා දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ අදත් ඉන්නවද එහෙම ඒ ඥාන උපදවාගත්ත ඇත්තෝ අපිට කියන්න බෑ කිව්වා ඉන්නවද නැද්ද කියලා ඇහත වැඩිපුර නොපෙනෙන්න පුළුවනේ නමුත් නැති වුණත් පෙර නොසිතී බවට සත්‍යයක් නෙවෙයි ඒක. කරුණක් නෙවෙයි. දැන් ඉන්නවද බුද්ධ ഘോഷාචාර්යයන් වහන්සේලා වැනි උතුමන්? ෂේක්ස්පියර් වගේ පන්තුමන් ඉන්නවද? දැනට නැති වුණා කියලා ඉස්සර නොසිතයි කියලා කියන්න බෑ. මේ මේ ඥානපා උපදවා ගන්න පුළුවන්. ඒ ශක්තිය අප හැමදෙන තුලම තියෙනවා. තව එකක් තියෙනවා ආසවක්ඛේ ඥානය කියලා. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ඇතිවන නුවණ ඒ රහත් මඟ නුවණයි. ඒකත් ඇතිවන්නේ සත්‍ය බලයෙන්. පෙළ සම්පූර්ණයෙන්ම නැති වෙනවා ඒ ආසවක්ඛ්‍ය ඥානය ඇති වුණාම. ඔනේ චිත්තය අපි කොටින් තෝරලා දුන්නේ මේ සත්‍ය හත ගන්න gati වර්ගයක් කියනවා. මේක ප්‍රධානයි. යහත ගන්න gati 52ක් කියනවා. එකක් තමයි වේදනාව. තව එකක් සංඥා වේදනා විඳීම. සැප වේදනාව තියෙනවා, දුක් වේදනාව තියෙනවා. සෝමනස්සේ තියෙනවා, දෝමනස්සේ තියෙනවා, උපේක්ඛා. පහක් තියෙන වේදනා. හැම සිතටම මේ වේදනා පහෙන් එකක් ඇතිවන්නටම ඕන. සංඥා කියන්නේ අරමුණ ඇඳගෙන ගැනීමටයි. මම දැන් පින්වතෙක් දැක්කාම එතමම අඳුරනවා. ඒ අඳුනගන්නේ අර සංඥා කියන චර්සිකයේ බලයෙන්. වේදනා සංඥා. පංචස්කන්ධය තෝරනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනවා. වේදනා සංඥා සංඛාර. එතන සංඛාර කියලා කියන්නේ පින්වත්නි පටිච්ච සමුප්පාදයේ පෙන කුසල අකුසල නෙවෙයි. චෛතසික 52ක් තියෙනවා. වේදනා සංඥා ඇතුළු වින්කලා 50ක් තියෙනවා. ඒ ඉතින් 50 තමයි සංඛාර කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතිරි 50න් ඔකට ඉංග්‍රීසියෙන් දෙන්න බෑ අවශ්‍ය නෑ. නොඑක් දනා නොඑක් වචන දෙනවා ඒකෙන් අමුතු නිගමන ඇති කරගන්නවා. හරියට කියනවා නම් සංකාර කියලා කියන්නේ වේදනා සංඥා අරුණාම ඉතුරු 50 තමයි සංකාර සංජය කියලා කියන්නේ. මේ සංකාරවල හැම ඔය චිත්තවල අප තුල අත ගන්න හැම චිත්තවලම සිත්වලම එක චෛතසිකයක් කියලා කාහට චෛතසිකයක් කියලා වේදනා කියනවා. ওই වේදනා චෛතසිකය හැම සිත් වලටම පොදුයි. මේ වේදනාවෙන් තමයි සිත පාට කරන්නේ. හොඳ විදියට හෝ නරක විදියට. මේ සුවපත් කරන්නේ දුක්පත් කරන්නේ එක විදියකින් මේ වේදනාවෙන්. මූණ පින්වත්නි තමාගේ සිත අඟවන හොඳ කැඩපතක්. දුක් වේදනා දෝමනස්ය ඇතුළු මූණෙන් පේනවා. දෝමනස්ය ඇතුළු නාමත් මූණෙන් පේනවා. නදහත් ගැඹුරු උපේක්ෂාව ඇති වුණාත් මූණෙන් පේනවා. ඔය වේදනාව එතකොට හැම සිත් වලටම පොදුයි. සෝමනස්ය ඇති වෙනවා අපිට නිතර ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. සන්තෝෂය අපට අපහට ඇති වෙනවා. අවෙත් චේතන විකාශ කියන සින්වත් චේතනා කියනවා. ඒ චේතනාව හැම චිත්තවලටම පොතුයි. ওই චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. චේතනාහං වික්‍රේ කම්මස්සාමි. චේතනාවටම කර්මය කියලා කියනවා. කුසල සිත ගැතුණු පොදු චේතනාව, අකුසල සිත ගැතුණු නරක චේතනාව. ඒ චේතනාවට කර්මය කියලා කියනවා. මේ ප්‍රශ්නේ කන්නේ නැහැ ගතන. කර්මයේ මුල මොකද්ද කියලා. මේ චේතනාවයි කර්මය කියලා කියන්නේ හරියට චේතනාව කර්මය කියන්නේ කුමක්ද කියලා ඇසුවොත් මේ ඌමනා නැති ප්‍රශ්න වලට ඉඩක් නැහැ. දැන් අපි චේතනාව හොඳ වුණාම සිත හොඳයි. චේතනාව නරක වුණාම සිත නරකයි. ඒකාග්‍රතාව කියලා තව චෛතසිකයක් තියෙනවා. එකක් උතුම් කොට සලකන බව. ඒක අග්ගතා. එකඟ බව. ඔය එකඟ බවත් හැම සිත් වලටම පොදුයි. මේ පින්වතුන් දැන් හොකද බනහනවා මගේ. මේ පින්වතුන්ගේ සිත්වල ඒකාග්‍රතා චෛතසිකය තියෙනවා. මා බණ කියනකොටත් මට තියෙන ඒකාග්‍රතා චෛතසිකය. ওই ඒකාග්‍රතාව දියුණු කළොත් මේ මොහොතේම ධානාංගයක් වෙනවා. තවත් දියුණු කළාම මාර්ගාංගයක් වෙනවා. මාර්ගයට අයිති අංගයක් වෙනවා. සම්මා සමාධි. මේ නිගමනය කරන දෙකක් තියෙනවා. අප හැමදෙනම තුල පින්වත්නි උසස් වීමේ ශක්තිය පවතිනවා. ආතුල ඔච්චර නරක කෙනෙකු ලුවත් උසස් වීමේ ශක්තිය පවතිනවා. මේ චෛතසික තියෙනවා අප තුල. ඒ හොඳ ගති මතු කළාම අපිට පුළුවනේ උතුම් භාවයකට උතුම් භාවයකට පැමිණෙන්නට. ඒකයි බුද්ධ ආගමේ කියන්නේ බුද්ධත්වයේ ලබා ගැනීමට හැමදෙනාටම ඉඩ තියෙනවා. සුදුසු අංග තියෙනවා නම් එතනටාට බුද්ධත්වයේ ලබා ගන්න පුළුවනේ. ඇයි? බුදු වීමේ ශක්තිය අප හැමදෙනා තුළම පවතිනවා. අනිත් පැත්තට එහෙමයි. දේවදත්ත වීමේ ශක්තියක් පවතිනවා. බුදුබව ලබා ගැනීමේ ශක්තියක් පවතිනවා. අර ඒකයි කියන්නේ පින්වත්නි අපේ සිත් තුළ කුණු ගොඩකුත් තියෙනවා රුවන් ගොඩකුත් තියෙනවා. මේ පින්වතුන් දැන් බණහන් දැන් තියෙන රුවන් ගොඩක්. නරක සිතක් තිබුණාම කුණු ගොඩක්. අපි මාංශ ගන්න අර කුණු ගොඩක් කියලා රුවන් ගොඩ මතු කරගන්නටයි. තවත් තියෙන පින්වත්නි සායිසික වගේ හොඳ සිතේ ඇති වෙන්නත් හොඳ සිතේ ඇති වුණොත් හොඳයි නරක සිතේ ඇති වුණොත් නරකයි කියලා කියනවා. විරිය කියලා එකක් කියනවා. අරත් තියෙනවා මේක විරිය ඇති කරගන්න පුළුවන්. වීර්යයත් විහෙටම දිනු කරගත්තොත් අන්න සම්මා වායාම වෙනවා මාර්ගාංගයක් වෙනවා. මේක සැලකීමේ පීති කියලා එකක් තියෙනවා. පීති චෛතසිකයක් තියෙනවා. ප්‍රීතිය. පීතිය කියන එක උගන්වන්නේ බුද්ධ ආගමේ. පීතිය සම්බොධ්‍යංගයක් වශයෙන් සැලකෙනවා. මාර්ගය ලබා ගැනීමට හේතු වන අංගයක් වශයෙන් සැලකෙනවා පීතිය. බෞද්ධයෙක් වුණාම ප්‍රීතිය ඇති කරගන්න ඕන. කනගාටු වෙන්න ඕන නැහැ. ලෝකේ දුක තමයි. ලෝකේ දුකයි කියලා කනගාටු වෙන කනගාටු මූණෙන් ඉන්නට ඒ කියලා බුද්ධ ආගමේ කියන්නේ යන්නේ. ප්‍රීති මූණ. බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමාදස බලන් දෙපින්වත්නි කොපමණ ප්‍රීතිමත් මූණක්ද තියෙන්නේ. සෞම්‍ය ප්‍රීතිමත් මූණක්. කනගාටු මූණක් කවදාවත් නැහැ කියන්නේ උන්වහන්සේට. ප්‍රීතිය තියෙනවා. අප බෞද්ධයනුත් මානසික ගන්න ප්‍රීතිය ඇති කරගන්නයි. ප්‍රීතිය ඇති කරගත්තා මූණේ සෞම්‍ය ගතිය ඇති වෙනවා. කායික ශක්තිය ඇතිවීමටත් මේක හේතු වෙනවා. තව එකක් තියෙන ඡන්ද කියලා. මේක සැලකිය කියලා. ඡන්ද කියන්නේ වචනේ කරනු කැමැත්තයි. ඒක හොඳ සිතටත් ඇති වෙන්න පුළුවන් නරක සිතටත් ඇතිවන්න පුළුවන්. මේ නිර්වාණයට ආසාවක් තියෙනවායි කියලා සමහරව තර්ක කරනවා. බෞද්ධ නිවන් ලැබීමට ආසා කරනවා. ඒක නරකයි නේද? ආසාවක් නේද? ඒකට දිය යුතු පිළිතුර පින්වත්නි ආසාව නෙවෙයි. නිවන් ලබනු කැමැත්ත අන්න පාලි වචන ඡන්ද ධර්ම ඡන්ද කියන එකක් කියනවා. ධාර්මික ඡන්දය කරනු කැමැත්ත. බෝධිසත්වෝ පිළිම දේවල් අත්හැරලා ගියා බුදු බව ලබා ගන්න අදහසෙන් එතන ධර්ම ඡන්දය කියන්නේ. මේ පින්වතුන් දැන් බණ අසනවා. බණ අසන ආසාව නෙමෙයි. බණ අසන කැමැත්ත ඡන්දයයි එතන තියෙන්නේ. මා දැන් මේ පින්වතුන්ට සතුටින් බණ කියනවා. බණ කියන ආසාව නෙමෙයි. බණ කියන ඡන්දය තියෙන්නේ. කැමැත්තයි තියෙන්නේ. ඒක සැලකිය යුතුයි. කවුරු හරි ප්‍රශ්න කළොත් නිවන් ලබන ආසාව නෙවෙයි අපිට තියෙන ඡන්දය කියලා කියන්නේ. ධර්ම ඡන්දය කියලා එකක් තියෙනවා. අකුසල් වල පින්වත්නේ හැම අකුසල් සිත්වලටම පොදු චෛතසික හතරක් තියෙනවා. ඔය හැම අකුසලයක් කරනකොට මේ හතර තියෙනවාමයි. මෝහය තියෙනවා. අකුසල මූලයක් ඒක. මුලා වීම මෝහය තියෙනවාමයි. මෝහය කියලා තියෙනවා අහිරික අනුත්ප්ප කියලා විලිබිය නැතිකම. විලිබිය නැත්නම් පින්වත් ඕන වර්ධක් ගන්න පුළුවන් ලෝකේ. පවට තියෙන ලැජ්ජාවයි පවට තියෙන බයයි නැත්නම් අහිරික අනුත්ප්ප කියලා කියනවා විලිබිය නැතිවීම දැන් සාමාන්‍ය කතාවට කියන විලිබිය නැති කෙනාට කරන්න බැරි දෙයක් නෑ කියනවා බෝ අපරාධ කරන්නේත් පින්වත් නේ මේ අල්ලස් ගන්නෙත් අයුක්තිය කරන්නෙත් යුක්තිය සිදුරු කරන්නෙත් එන්නේ ඒ දේවල්ට ආසා කරලා හිරේ යාමට සිදුවන්නේ ගතගැසීමට සිදුවන්නේ විලිදිය නැතිවීම. විලිදිය තියෙනවා නම් ඒව කරන්නේ නැහැ. ලෝක පාලක ධර්ම දෙකක් තමයි විලිදිය කියන එක. ලැජ්ජා බය කියන දෙක. ආත්ම ගෞරවයෙන් නැති වෙනවා මේ විලිදිය කියන එක විශේෂයෙන් හිරේ කියන එක. ඒකේ පොඩි කාලේ හිතන්න දෙමව්පිය මහන්සි ගන්නෙ ළමයින්ට විලිදිය ඇති කිරීමට. පවට බයවන්න පවට බය කියන්නේ කළොත් මේ ආදීනව තියෙනවා කියලා ආදීනවයන් කරේ පවත්න අභියතයි මෙතන බය කියලා කියන්නේ. උත්තප්ප. කිරි කියන ලැජ්ජාව මේක මා විසින් කරන එක හොඳ නැහැ. මගේ තත්වයට ගැලපෙන්නේ නැහැ මේ විදිහේ දේවල්. 80ක් 80ක් මේක හරිය නෑ මගේ තත්වයට. දුසුදුසු දෙයක් මේක. ආත්මගෞරවය ඇති කරගෙන වර්ධින වල කියනවා. ඒක හිරි. ඊටක නැතිවීම තමයි අහිරික අනුත්ප්ප කියන්නේ. තව එකක් තියෙන උද්දච්චය නොසන්සුන්කම. පවත්වනකොට බොහෝ විටම නොසන්සුන් ගතිය ඇති වෙනවා. උද්දච්ච කියලා කියන්නේ මෙතන නොසන්සුන් ගතිය. හරි? මම බලන්න හොරකමක් කරනකොට පපුව ගැහෙනවා. වරදක් කරනකොට පපුව ගැසෙනවා. ඒ උද්දච්ච ගතිය ඇති වෙනවා. නොසන්සුන්කම. ඔය හතර හැම අකුසල් වලටම මුල් වෙලායි කියන්නේ. තව එකක් තියෙනවා පින්වත්නි ලෝභය කියන එක. මේක නම් බොහොම කනගාටුදායක එකක්. උත්සාහට අපිට තියෙනවා මේ ලෝභය නොඑක් විදිහේ ලෝභය. අකුසල මූලයක් තමයි ඒක. ඒ වගේම අකුසල අකුසල් සිත් හට ගන්නවා මේ ලෝභයෙන්. රූපේට අපේ ලෝභය තියෙනවා, පංචකාම සම්පත්තියට ලෝභය තියෙනවා. අල්ලස් ගැනීමට ලෝභය තියෙනවා. නියම ගන්නට වඩා වැඩි බඩු කිනීමට ලෝභය තියෙනවා. මුතු මැණික් වලට අපේ ලෝභය තියෙනවා. කීර්තියට ප්‍රශංසාට ලෝභය නොඑක් විදිය ලෝභ තියෙනවා. අකුසල අකුසලයට හේතු වෙන අකුසල් වශයෙන් සලකන දෙයක් තමයි මේ ලෝභ සහගත ප්‍රිය ලෝභ සහගත නරක සිත්. සාහටත් ඇති වෙනවා අපිට. සම්පූර්ණයෙන් ලෝභය නැත්නම් තණ්හාව නැති වෙනවන් අපි රහත් වුණාම ඒකම අපිට තියෙන්න පුළුවන් නොඑක් විදිය ලෝභය. මේ බණ කියන අපටත් තියෙනවා. මේ බණ අසන පින්වතුන්ටත් තියෙනවා. නමුත් අපි මානසික ගන්න ඕන ඒ ලෝභය තුනී කරගන්න. ලෝභය අඩු කරගන්නට. තව එකක් තියෙනවා පින්වත්නි දෝෂය කියලා තරහව. දෝෂ බලවත් ගින්නක්. ලෝකයක් ගෙන තියන්න පුළුවන් මේ දෝෂයෙන් තරහවෙන්. අනාගාමී වෙනතුරු අපිට තියෙනවා තමයි තරහව. ඔත ඒක කමාවක් නෙවෙයි තරහ වීමට. සිත නරක් වෙනවා. සිත නරක් වුණාම සිත ඇසුරු කොටගෙන මේ වේගවත්ව ක්‍රියා කරනවා. මූණෙන් පේනවා පින්වත්නි. තරහව ආව හැටි මූණ නරස් වෙනවා. නැත්නම් රතු පාට වෙනවා එමෙ නැත්නම් කළු පාට වෙනවා. තොල් පොපියනවා. ඒ නවතින්නේ නැහැ කටේ නර්ග වචනයි පිටවන්නේ. ඒ නවතින්නේ නැහැ මරලයි නවතින්නේ. දැන් බලන්න පින්වත්නි, තරහව නිසා කොපමණ විපත් සිදු වෙනවද කියලා. දෝෂේ නිසා මුළු ලෝකෙම ගිනි ඇවිලෙන්නේ ඇයි? ලෝභයක් තියෙනවා, ඒ වගේම දෝෂයක් තියෙනවා. තරහව අඩු කරගන්න මහන්සි ගන්න ඕන අපි. කාටත් තියෙනවා තමයි. උත් අඩු කරගන්න බලන්න ඕන. ඒ දෝෂය ආවොත් එහෙම මොනවා කරනවද කියලා තමන්වත් දන්නේ නැහැ පිළිවත්. බොහොම සංවේගය කියන්නේට අපේ රටේ හුඟක් බණ තියෙනවා. බණක් හුඟක් අහනවා, බණක් හුඟක් කියනවා. අද ලෝකයේ ඉතාම කෝර විදිහට මිනිමරන්නේ කොයි රටේද කියලා ඇසුවොත් මේ පින්වත්තුන්ටම උත්තර දෙන්න පුළුවන්. ලංකාවේ දවසකට මිනිමරුන් දෙක බැගින් සිදුවන්නේ. ඒ වගේ මිනිමරන්නේ පින්වත්නි මේ වගේ හොඳට බනහන ඇත්තු නෙවෙයි. බන නොඅසන, බන නොදන්න, බනට අනුව නොපිළිපදින. ඒ ප්‍රත්‍යඥාත්ංගේ වරද ප්‍රත්‍යඥ දෝෂය. අපි මඩ පවත්ව ගන්න මහන්සි ගන්න ඕනේ. ওই දෝෂයට නෑකම් කියන තවත් තියෙනවා කරුණු වගේ. ඉස්සා කියලා එකක් කියනවා. මච්චරිය කියලා දෙනවා, කුක්කුච්ච කියලා කියනවා. ඒ දෝෂයටම නෑකම් කියන හතර කරුණු වගේක් කියන්නේ. ඊර්ෂ්‍යා කරන අපි හුඟා. අනුන්ගේ දියුණුවට කැමති නැහැ. ඒකත් මේ හිතේ අට ගන්න අර්ථ සතියක්. සහෝදරයෙක් සහෝදරියෙක් දියුණුව වෙනවට කැමති වන්නේ නැහැ. එක ගුරුවරයාගේ ගෝලයාටත් ඊර්ෂ්‍යාව තියෙනවා. වෙනදා මතනුත් ඊර්ෂ්‍යාව තියෙනවා. දේශපාලන අතනුත් ඊර්ෂ්‍යාව තියෙනවා. ඒක විදි ඊර්ෂ්‍යාවට ඇති වෙනවා. අන්න දෝෂයට නැකම් කියන එක. වෙනසයි පින්වත් සමාහිතේ පරිගැනීම අපාතර ඇතිවන්නේ. පරිගන්ත අපි කැමති. ඒ පුතග්ජන ගතිය. පරිගන්නවා වෙනුවට අපි මානසික ගන්න තුන අනුන් පිළිගැනීමට අමාරු එකක්. නමුත් ඒකයි උත්තරම ගතිය කියලා කියන්නේ. පරිගන්නේ නැහැ. පිළිගන්න පුරුදු වෙන්න ඕන. අමාරු නම් පුරුදු කළ යුතු එකක්. ඇයි මේ අනුදොස් කියන්නේ? අචෝ බොරුවට චෝදනා කරන්නේ ඇයි? අභූත චෝදනා තියෙනවනේ අපේ රටේ. අපේ රටේ විතර ලෝකෙම තියෙනවා. අනුගේ චරිත කිල්දු කරන්න කැමති. පුළුවන් තරම දොස් කියන්න කැමති. ඇගේ මඩ ගන්න කැමති. කොපමණ හොඳ කළා. ඒ හොඳ ඔක්කොම මකාන්න මකා දැමීමට එක වචනයක් පාවිච්චි කරනවා. නමුත් සිංහලෙනුත් තියෙනවා ඉංග්‍රීසියෙනුත් තියෙනවා. අර ඔක්කොම කියලා නමුත් කියලා වචනයක් පාවිච්චි කරලා අර ඔක්කොම මකා දමනවා. මේ ලෝකෙ සිල්සයි කියනවා. මේ ඊර්ෂ්‍යාවෙන් නැතිවන දේවල්. බණ කියන අපට ප්‍රයෝජනයි මේ පින්වත්න්ට ප්‍රයෝජනයි මේ කාරණය යමෙක් පින්වත්නි දොස් කිව්වොත් සමහරට අයිතු ලෙස අයි අයුක්ත තියනවා මේ ලෝකේ හුඟක්ම. අයුක්ත ලෙස දොස් කිව්වොත් එහෙම Taman කියන්න ඕ මාගෙන මේ දොස් කියන්නේ මාගෙන ටික ගැනීම කියන. හොඳටම මාගෙන දන්නවනම් ඌට වඩා මගේ දොස් කියනවා ඇති. ඉවරයි තින්වත්. මාගෙන දන්නේ ටිකයි. දන්න ටිකෙන් මගේ මේ දොස් කියනවා. හොඳටම මාගෙන දන්නවනම් ඌට වඩා දොස් කියන බව දොස් කියන්නට පුළුවනේ. කොහොම හිතුවා පින්වත් ඊවරයට. අයිතික මා සම්දනාත්ම කියන එකක් අපට ප්‍රයෝජනවත් එකක්. ශර්ති කිලුපු කිරීමට බෝධනා කියන්නේ බෝධ සමහරු තුනක් නේ අනුන්ගේ චරිත කිලුපු කරන්න කියන්නේ. චරිතයක් හොඳ චරිතයක් ඇති කර ගැනීමට අවුරුදු ගාණක් ගන්න වෙනවා. ඒ හොඳ චරිතය කිලුපු කිරීම පුළුවන් මොහොතකින් කරන්නට. මේ ගොඩ නැගිල්ල හදන්නට අවුරුදු මාස ගාණක් ගන්න පුළුවන්. එක මොහොතකින් මේ ගොඩ නැගිලි විනාශ කරලා දාන්න පුළුවන්. චරිතයත් එහෙමයි පිළිගන්න. පිළිවත්. මහන්සි අරගෙන හොඳ චරිතයක් ඇති කරගන්නවා. නමුත් ඊර්ෂ්‍යාවෙන් ඒ චරිතය කිලුට කර කිලුට කිරීමට බෝධනා මහන්සි ගන්නවා. ප්‍රත්‍යක්ෂන ගැසිය. අහිංසක කුමාරයාට මොනවද උනේ කියලා දන්නවා. ඊර්ෂ්‍යාවෙන්. අහිංසක කුමාරයා අඟුලි මාළුනා පස්සේ ඊගොල්ලෝ හසුනා තමයි ඔබේ ඔක්කොම විපත්ති වලට හේතුනේ ඇයි? ඊර්ෂ්‍යාවයි කියන්නේ. කාටත් ඇති වෙන එක. අනුන්ගේ දියුණුවට කැමති නැහැ. මහන්සි ගන්න ඕනේ. මෙතනදී මම පින්වතුන්ටත් මටත් එක්කලා බණ කියන අපටත් එක්කලා මේ කියන්නේ අපිට හුඟක් ප්‍රයෝජන වූ ගාථාවක් මේක. සීහෝ සද්දේසු වසන්ත සංසෝ. ශබ්දයන් එතකල ගන්නා වූ සිංහෙක් වගේ නේද? වාතෝව ජාලම්මේ අසජ්ජමානෝ හුළඟ දැලේ සිදුරු වල ඇලෙන්නේ නැහැ නොඇලී සිටින්න බලන්න අමාරු එකක් සංගය වංශයන් පාස්වේ ගීයකන්ද අමාරුයි මේක බොහොම ප්‍රයෝජන අදුමංව තෝයේන අලින් සමානෝ මලේ මල මඩේ හටගන්න නිලුම් මල මඩේ හටගන්නවා නිලුම් මල මඩේ හටගත්තට මොකද මඩහා ගැටීමක් නැහැ මඩ සහිත ලෝකයේ අපි නිලුමක් වගේ ඉන්න බලමු. අමාරු එකක් නොත්‍රෝජනයක සින්නවා. මේ හොඳයි ඔම් විදිහට දැන් අකුසල් සිත් වල තාචෛතසික වගේ තියෙනවා. කුසල් සිත් වල තියෙන හොඳ චෛතසික. ඒක සැලකිය යුතුයි. පින් වැඩි වුණ තරමට පින්වත්නි අපේ ශරීර ශක්තියක් ඇති වෙනවා. නිරෝග භාවයක් ඇති වෙනවා. භෝක ජීවිත ජීවත් වීමටත් හේතු වෙනවා. ඒ පින් තියෙනකොට පින් කියලා කියන්නේ සිත පිරිසුදු කරන ගුණ ධම්ම රසයි. ඒ පින්වල එක හොඳ චෛතසිකයක් තියෙන සද්ධා කියලා. සද්ධා කියලා කියන්නේ සිත පිරිසුදු සිත පහදානේ සද්ධා කියලා කියනවා. මඩගති යට කරලා සිත පහදනවා. දැන් ඒක මණිකක් තියෙනවලු රජවරුන්ගේ මඩ සහිත පොකුණක දැම්මොත් මඩ උකුම යතු වෙලා වතුර පිරිසුදු වෙනවා. ඒ වගේ අපේ සිත් තුළ තියෙන මඩ සහිත මඩ උකුම යටපත් කරලා පිරිසුදු කිරීමට හේතු වෙන සද්ධා කියන එක. මේ පින්වතුන් දැන් බණ අහනවා. හැමදෙනා තුළ මේ ශ්‍රද්ධාව තියෙනවා. සිත පිරිසුදු වෙලායි තියෙන්නේ. පැහැදිලා තියෙනවා. පින් වැඩි වුණ තරමට ශ්‍රද්ධාව වැඩි වෙනවා. සිතේ පැහැදීම ඇති වෙනවා. සීය දියුණු කරගන්න පුළුවන් වෙනවා. සති කියන එක. හොඳ ගති වගේ ඇස්තින මේ අපි කල්පනා කරන්නේ නැහැ පින්වත්නි. කල්පනා කළොත් තේන කොපමණ හොඳද මේ අපුරුදු කරගන්නේ. පින් සිත් ඇති වුණ තරමට අපේ අප තුල හොඳ ගති රාශිය ඇති කරගන්න පුළුවන්. පස්සබ්දී තන්පත් සතිය. බලන්න මේ වෙලාවේ හැමදෙනාම තන්පත් වෙලා නෙන්නේ. කලබල ගතියක් නැහැ. බොහොම සාන්තයි, බොහොම දාන්තයි. ඒ පස්සබ්දී කියන සායදසිකේ ඇති වෙන හැම පින්සිට් වලම ඔක්කොම සිත් පින්වත් මේ වෙලාවේ සැහැල්ලුයිනේ. බර නැහැ. බර ගතිය නැහැ. ලෝභය ඇති වුණා, බරගතිය ඇති වුණා, දෝෂය ඇති වුණා. නමුත් පින ඇති වුණාම සෑල්ලු ගතිය ඇති වුණා. ලහුතා කියලා කියන සෑල්ලු බව. බර බවක් නෙවෙයි. පින්වතුන් පින්වත් අයගේ සිත් බොහොම සැහැල්ලුයි. පින්වතුන් ඒ වගේම සැහැල්ලුයි. මුදුයි. බොහොම මෘදු ගතියක් තියෙනවා. අද ගතිය නැහැ පින්වත් පින්සිත් වල. දැන් මේ හැමදෙනා තුළම මෘදු ගතිය. පින්වතුන්ගේ සිත් පින්වත්නි මලටත් වඩා මුලොක්. හදවිදු තැන්වලදී ගාල්ටත් වඩා හොඳයි. මුලොක් තැන්වලදී මලටත් වඩා මුලොක්. ඒ මුලොක් ගතිය තියෙනවා. නිරෝගතාවයක් ඇති වෙනවා. ආගුණ්‍යතාව කියන්නේ නිරෝග බව. ලෙඩ රහිත ගතිය. ලෙඩ ගතිය නැහැ දැන් මේ පින්සෙත් වල. ඍජු ගතිය තියෙනවා. අද නැති කෙලින් ගතිය. ඒක සැලකිය යුතුයි. ලෝකයේ පින්වත්නි ඇදගති තියෙන හුඟක්ම කෙලින් ගතිය අඩුයි එකක් හිතන එකක් කියන කියන එකක් කරන ප්‍රසිද්ධිය එකක් අප්‍රසිද්ධිය තව එකක් ඒකයි බුදුරජාන් වහන්සේට හොඳ නමක් කියන්නේ යථාවාදී තථාකාරී යථාවාදී කියන හැටියට තථාකාරීසෙම කරනවා කියන හැටියට කරනවා කරන හැටියට කියනවා අපි මානසික ගන්නව පින්වත් යථාවාදී තථාකාරී වීමට ක්‍රියාව යොදවන්න ලේසියි. ඉටිපිඩක් වගේ. ඉටිපිඩේ ඕන රූපයක් හදන්න පුළුවනේ. අන්න කුසාසිත වල මේ විජු ගතිය ඇති වෙන්නේ. කම්මඤ්ඤතා කියන ගතිය ඇති වෙනවා. ක්‍රියාව යොදවන්න පුළුවන් ශක්තිය. ඒ වගේ තියෙන පින්වත්නි තව හොඳ කරුණු හතරක්. හැමදාම කල්පනා කරමින් ක්‍රියාව යොදවන්න බලන්න. මෙත්තා අදෝසකෙන් ජයසකෙන් මෙත්තා ගැනීම, මෛත්‍රිය, සිත මෘදු කරගෙන මලොක් කරගෙන මෙත්තා කියලා කියනවා. මෛත්‍රී කියලා කියන්නේ පින්වත්නි ජාතික සහෝදරත්වයට නෙවෙයි. ජාතික සහෝදරත්වය නිසා මේ පින්වතුන් දන්නවා දෙවෙනි යුද්ධ කාලයේදී 60 ලක්ෂයක් යුදෙවරු මැරුවා. ජාති වෙනස් වූ නිසා ජාතික සහෝදරත්වයක් තියෙනවා. ජාතික හැඟීම තියෙන තෝරන එක වෙනම එකක්. නමුත් මෛත්‍රී කියන්නේ ජාතික සහෝදරත්වය නෙවෙයි. දේශපාලන සහෝදරත්වයක් නෙවෙයි. දේශපාලන සහෝදරත්වයේ ඒ දේශපාලන අදහස් තියෙන ඇත්තන්ට පමණයි. නෑ මෛත්‍රී ඊටත් වඩා ඉහළයි. ආගමික සහෝදරත්වය නෑ පින්නවා ඊටත් වඩා ඉහළයි. බෞද්ධ බෞද්ධයන්ට පමණක් නෙවෙයි මෛත්‍රී කළ යුත්තේ. ක්‍රිස්තියානි ක්‍රිස්තියානයන්ට පමණක් නෙවෙයි Hindu Hindu ඇත්තන්ට පමණක් නෙවෙයි මුස්ලිම් මුස්ලිම් ඇත්තන්ට පමණක් නෙවෙයි බුද්ධ ආගමේ මෛත්‍රිය හැම දිනාටම හැම දිනාම සහෝදර සහෝදරියන් මිනිස්සල කියන්නේ මුළු ලෝකෙම අවබෝධයෙන් සැලකීම. මෛත්‍රිය අපට අවශ්‍යයි. තරහවට විරුද්ධ එක තමයි මෛත්‍රිය. මෛත්‍රිය ඇතිවන්ට ඇතිවන්ට තරහව ටික ටික දුර වෙනවා. කරුණාව. කරුණාව චෛතසිකය. අනුන්ට දුකක් පැමුණාම තමාගේ සුත උණු වෙනෝ නම් කම්පා වෙනෝ නම් ඊට කරුණා කියලා කියන්නේ. කරුණාව අපට අවශ්‍යයි. දුක්පත්කම තියෙනවා. දෙදු දුක් ඇතියා ඉන්නවා. උපකාර කිරීම අපේ යුතුයකමක්. අපි ජීවත් වන්නේ අපේ යහපතට පමණක් නෙවෙයි අනුන්ගේ යහපතටත් එක්කලායි. අන්න අද ඌමනා කරනවා කියනවත් ලංකාවේ ලේ ටික. ලේ අවශ්‍යයි කියලා කියන මේ ලෙඩුන්ට බුද්ධ ආගම ක්‍රියාවේද වීම. රජයේ මගින් සුදුසු අවස්ථා ඇති කරන්නට ඕන මේ පළාතවලට ගිහිල්ලා ලේ දන් දෙන්න කැමතියත් අන්න ලේ දීමට අපේ පිරිස කැමති ලේ දන් දෙන්න. දන්නවා මේ තරුණ පිරිසවත් ශිෂ්‍ය පිරිස එක්තරා පාසලක 30 දෙනෙක් ශිෂ්‍ය පිරිසුලිය දන් දුන්නා. තව තැනක 10 දෙනෙක් පිරිමි ළමයි, ගෑනු ළමයි 10 දෙනෙක්. ළමයි දෙන්න කැමති. නියම වයස තියෙන්න ඕන. ඔලි දන් දෙන්න කැමති අපේ ලංකාව පිරිස. අවස්ථාව ඇති වුණොත් ඉදිරිපත් වෙන්න පුළුවනි. අර මුදලුවක් ගන්නෙ නැහැ මේ සමහරු. වුණා කරන්නේ අනුපකාරයක් කිරීමටයි. නියම කරුණාව. මුදිතාන් විශ්‍යාව විරුද්ධ එක. අනුගේ සැපදෙ කැමති බව. උපේක්ඛා ලොකු අමාරු මේක. උපේක්ඛා සත්‍යමග්ගතතාව ලිංගේනවා මදහත් බායි. ලාභා ලාභේ අසායස නින්දා ප්‍රසංසා සුඛ දුක්ඛ කියන මේ අෂ්ටලෝක ධර්මයන්හි කම්පා නොවි තරාදියක් වගේ ඉඳ බලන්න ඕන. අමාරුම ගුණ ධර්මය ඔබ හැමදෙනා විසින්ම පුරුදු කටයුතු එක. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පුරුදු කළොත් මේ ලෝකයේම අපිට දෙවියෙක් ධක්මයක් වගේ ඉඳ පුළුවන්. උත්තමයෙක් වගේ ඉඳ පුළුවන්නේ. හැමදාම මේ හතර හිතට අරගන්න. කල්පනා කරන්න. මම මේ හතර ක්‍රියාව විගවන් තෝරන. සතර බ්‍රහ්ම විහාර කියලා කියන්නේ ඒකයි. පඤ්ඤා කියලා තව සායිසිකත් මේක බොහොම ප්‍රධානයි ප්‍රඥාන්තය මොක්ෂය ලබා ගන්න පුළුවන් වන්නේ. රූපය පින්නල බින්දේ නිසා රූප කියලා කියනවා. භූමි ඉක්මන රූපය මිදෙනවා. චිත්තක්ෂණ 17යි බුද්ධ ආගම හැටියට රූපී ආවිෂ. විද්‍යාව හැටියට කියන තප්පරෙන් 10.27ක් සාලා ඒ සුළු කාලයක් තමයි රූපේ ආයශ. බුද්ධාගමේ හැටියට ඊට වඩා වේගවත්වයි රූපේ වෙනස් වන්නේ. බුද්ධ කාලයට පෙර පින්වත්නි Hindu නත් Hindu පිරිස අතර තිබුණා මතයක්. පොඩි අර ඉර රශ්මිය ඇති වෙනකොට පොඩි විදුලි බිඳුව වගේක් පා වෙනවා. ඒකට කියන රස රේණු කියලා. ඒ රතරේෙන් 36න් පංගුවක් සජ්ජාරේෙන් 36න් පංගුවක් අණු ආයන වෙන මූර්ධක. එයින් සිස්සයන් පංගුව පරමාණු. එයින් නැවතුණා. බුදුහාමුදුරු පරමාණුවක් බෙදුවා. පරමාණුවක් බෙදන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඒ ධාතු හතර බෙදුවා. වෙලාව නැහැ අපිට විස්තර කරන්නට. මේකම බෙදලා ඉතින්ලා කියන්නේ. අර එකක් තියෙන රූපය නේද ජීවිතේන්ද්‍රියක් තියෙන රූප ජීවිතේන්ද්‍රිය කියලා. කර්මේ නැති වෙන එක රූප ජීවිතේන්ද්‍රිය. දස්කොලන් වලට තියෙන ජීවිතයක්. මේ රූප ජීවිතින් කර්මේ නැති වෙන රූප ජීවිතේන්ද්‍රියක් නෙවෙයි. රූප හතර යන හතරක් තියෙනවා හතරක් තියෙනවා කම්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියලා පෙර කුසල අකුසල කර්මේනොයි සිතෙනොයි ඍතු වෙනුයි ඍතු කියලා කියන තේජෝ ධාතුව ගන්නවා අභ්‍යන්තර පාහිර මේ ඍතුගුණ සේම් ඍතුගුණයක් ගන්නවා ආහාරය ඔය හතෙන් තමයි රූප අපට හතගන්නේ අන්තිම එක තමයි නිර්වාණය නිබ්බාන වාන කියලා කියන සංහාවට දැම්මත නී කියනවා නෑ නිබාන නිවාන නිබ්බාන නිබ්බාන කියන්නේ බැන්නේ නෑ කියන එක ඒ තණ්හාව නැහැ තව තේරුමක් නිබ්බාන කියන කෙලෙස් කියන නිවීමට නිබ්බාන කියලා කියනවා ඒ නිර්වාණය මේ ජාතියම අපිට ඇති කරගන්න පුළුවනේ මරණයෙන් පස්සේ නෙවෙයි බුද්ධ ධර්මයේ පරමාර්ථය මෙම ජාතියම ඇති කරගන්නට පුළුවන් මේ මේ හතරයි පින්වත්නේ පරමාර්ථ වශයෙන් අභිධර්මයේ තියෙන කර්ම හතර හොඳට කල්පනා කරනක කල්පනා කරලා බලලා පොත්පත් බලුවාම තේරුම් ගන්න පුළුවන් අභිධර්මයේ කියන එක තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි. ගණන් ක්‍රමයකුත් නෙවෙයි. ගැඹුරු ධර්මයක් මේ අභිධර්මයේ තියෙන්නේ. අභිධර්මයේ දැනගන්න දැනගන්න ධර්මයේ වඩා පාසෙන් තේරුම් ගන්න පුළුවන්. මේ ධර්මයේ හොඳින් තේරුම් අරගෙන ධර්මයේ තනුව පිළිපැදලා ඒ කුසලාන් සංසයෙන් අප හැමදෙනාට උතුම් නිවන් සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනාව පැවැත්වුවේ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ